අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වන්ත අපි ඊයේ පටන් අරගත්ත විදිහට අදත් මේ පැයේ උත්සාහ කරන්නේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙළ සඳහා වේලාව ගණ්ඩායි. ඉතින් ඊයේ මතක් කරලා දීපේ මූලික කරුණු මම නැවත මතක් කරන්න යන්නේ. අපි ඊ වගේම අද ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරනවා. ඉත ලැබුණොත් අපි බලමු වෙනත් ප්‍රශ්න තියෙනවට උත්තර දෙන්න. අපි ආර්දනා කරමු අපේ මනුජනෝන මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. අද ප්‍රශ්න හතක් ඉදිරිපත් කිරීමට තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මම සක්මන් භාවනාවේ යෙදීමේදී වම දකුණ යයි සිතමින් පියවර තබා ගොස් කෙළවරෙහි නැවතී සිට දෙනෙත් පියා එසේ නැවතී සිටින බවට මෙනෙහි කරමි. එම මොහොතේ මම නිතැතිම්ම සිහිය නාසිකාග්‍රය වෙතගෙන හුස්ම රැල්ල වෙත යොමු කරමි. එවිට එම විනාඩියක පමණ කාලය තුල හොඳින් සිත සමාධිගත වේයයි සිතේ. නැවත සිහිය දෙපතුලටගෙන ආපසු හැරි වම දකුණ යයි සිතමින් ඉදිරියට යමි. නැවතද නැවතී එසේ කරමි. මෙසේ කිරීම නිවර්දිතයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි ආධුනිකයෙක් වශයෙන් ඉදිරිපත් කළ තියෙන තොරතුරු හොඳයි. නමුත් මේ මේ විදිහට ඇවිදින වෙලාවේදී ඒක දැනගන්නවා හිටගෙන ඉන්නලා ඒක දැනගන්නවා හැරෙන වෙලාවේදී ඒක දැනගන්නකොට තමන්ගේ සතිය පිහිටීමේ ප්‍රයත්නයේ සාර්ථක වුණයි කියලා හිතනවාද එහෙම නැත්නම් හිත කයෙන් පිටතට ගිහිල්ලා අතීත අනාගතයට හැසිරিলা අන් අය ගැන අන්තැන් ගැන හිතන වැඩි වෙනවද නැත්නම් කයේ හිත හිතීමේ ප්‍රයත්නේ සාර්ථක වෙනවද කියලා කට උත්තර දෙනවනම් හරි වටිනවා. ඒක ආධුනික අයට හොඳ ධෛර්යයක් වෙන්න ඉඩ තියෙනවා. අවසරයි ගල්සන්වහන්සේ හිත තැම්පත් වෙනවා කියලා තමයි හිතෙන්නේ. මම අහන්නේ සත්‍යමත් වෙලාද කියලා. හිත කයෙහි තියෙන බව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා මම දැන් මෙතන මම දකුණ තියෙනවා මම දැන් මෙතන හැරෙනවා කියන එකට ඉතින් එලඹ සිටිනවද අප්‍රමාද වෙනවද දැන් සතුටුමත් වෙනවද කියන ප්‍රශ්නට එලඹ සිටිනවා සිහිය කොහෙවත් යන්නේ එතකොට එතන තියෙනවා සිහිය මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා තියෙනවා මම මතු මැත්තේ තව ප්‍රශ්නයක් අහන්න ලෑස්ති මොන ලකුණින්ද දැනගන්නේ දැන් සතිය පිහිටියයි කියලා මොන ලකුණින්ද දැනගන්නේ හිත එළඹ හිටියයි කියලා නැවතී සිටියාම සිතේ සිතුවිලි මුකුත් නැහැ කියලා හිතෙනවා. යනකොට නැවත කකුලට හිත ගන්නවා මම දකුණ හැරිමි හැරිමි කියලා. එතකොට සිහිය එතන පවතිනවා කියලා හිතෙනවා සම්මාස. කකුලට හිත ආවයි කියලා කොහොමද දන්නේ? දැන් මම ගත්තා. ඒ වැඩි සාර්ථක වුණාද කියලා කොහොමද දන්නේ? හැරෙමි කියනකොට වම දකුණ කියනවා. යනකොටත් වම් දකුණ කියනවා. ඒකට වැඩි හරි ගියයි කියලා දැනගන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ සාතික් කළා කියන්නේ කොහොමද කියන ප්‍රශ්න මම. එතකොට කකුල වදිනවා දැනෙනවා. ආන් ওই ප්‍රශ්නේ උත්තරේ ගන්න තමයි මම මේ ප්‍රශ්න 15ක් විතර අහන්නේ. ඒ නිසා උත්තරේ කියනකොට කියන මම සතිය පිට බව දන්නේ ඒ වෙලාවේ අස්පනා පිට පොළවේ පය වදිනකොට මට තද ගතිය, මෙලෙක් ගතිය, කම්පන චංචල ගතිය දැනෙනවා කියන එක සාමාන්‍ය කතා විදිහ අපි කරන්නෙම නෑ ඒක වසංගනවා. ඒක තමයි මායя කියන්නේ. අපි මායя පරද්දන්න දෙගොල්ල කිවිස ගන්නවා. මම යමක් ඇල්ලුවා නම් කොහොමද දන්නේ අහු උනායි කියලා. ඒකට මට මේකේ මෘතු බව, තද බව, තීතල බව, උණුසුම් බව වැටුණා කිව්වනම් අහගෙන ඉන්න එකට ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් නෑ. නමුත් අපේ සාමාන්‍ය භාෂාවේ කවදාකවත් අපි මේ කියන දෙයට වග වෙන්නේ නෑ. ඒ නිසා අපි කියන්න හදන හිතපු දෙයක්ද අත්දකපු දෙයක්ද කියලා කියන්නේ. භාවනාදී අපි කරන්න හදන්නේ පුංචි දෙයක් හරි කමන්නේ නෑ. මට හුස්ම ගන්න බව දන්නවා මම ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියලා කොහොමද දන්නේ කියන එක අනිවාර්යයෙන්ම රචනෙට යන්න මම දන්නේ මගේ වම් නාස්පුඩු හැපෙනවා තියෙනවා මට උණුසුමක් හැපෙනවා තියෙනවා මට සීතලක් හැපෙනවා තියෙනවා කියලා මේ කාරණා කියපු දවසේ නිවන් දැක්කා වගේ කියවෙන්නෙම නැහැ ඒක මම කවදාකවත් යෝගාවචරයට දාන්නේ ඒක කොච්චරද කියනවනම් ඒක පිළිබඳව මේ භාවනාවට තියෙන වැදගත්කම නැත්නම් බුදුහාමරංගේ තියෙන සත්‍ය කියන එක ඒ බුරුමේ පඬිස් ශාංශ කියනවා දවස් කීයක් යනකම් යෝගාවචරයට මේක තේරෙන්නේ නැද්ද? කොච්චර ප්‍රශ්න ගානක් අහන්න ඕනේද? කොච්චර පමා වෙනවද කියන එක ගුරුන්නාසික දෝෂයක් කියලා. කමඨහන් දෙන කෙනාගේ දෝෂයක්. එයා හරියට කියලා දෙලා නැහැ. අපේ අම්මලා තාත්තලා කවදාකවත් මේක උගන්වන්නේ නැහැ. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. බුදුරජාණන්සේක වැඩ කරන්න ගියාම අපි ඒ කියලා දෙන එක නා බහතෝරන පොඩි කෙනෙක් වගේ කොච්චර වැරද්දක් නෝ මොන්නවත් ඕනේ අය පොළවේ හැපුණා නම් හැපිච්ච බව දන්නේ කොහොමද? හුස්ම නැහය වැදුණා නම් නාසිකාගට වැච්ච බව දන්නේ කොහොමද? හිතගෙන ඉන්නවනම් හිතෙන් බව දන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා ඒ කාරණාව ඒකට කියන්නේ අපදානේන සම්පායති කියලා බුදුසජාණන් කියනවා චරිතයෙන් සපෙලා කියන්නේ. මම ඉඳගෙන ඉන්නකොට මට මේ පස්ස වැදිනවා තේරෙන නිසා මම දානවා. මම ඇවිදිනකොට මයි පතුල වැදින නිසා මම දානවා. මම ඇවිදිනකොට පත්‍රේ පර වෙනස් දෙන නිසා මම දානවා. නිදාගෙනනකොට මගේ ඇඟේ පැත්ත නැත්තම් කොන්ද පිටේ මේ මේ විදිහට වදින බව දන්නකොත් කද්දා උසාවියේදී කිව්වත් හරස් ප්‍රශ්න අහන්නේ යමයව තරස් ප්‍රශ්න අහන්නේ. යමයට බයයි මේකට. මොකද මේක තමයි යථාභූත ඥානය කියන්නේ. ඒක මම මේ උත්තර දෙන්න කැමති කෙනෙක් අල්ලගෙන එයාට කරදර කරලා හරි කමන්නේ නැහැ. මේ කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රමය දන්නවනම් මේ සම්පප්‍රලාප කියන එක තේරුම් ගන්න. අපි එදිනදා කතා කරන සියල්ල සම්පප්‍රලාප. කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂණය කරලා නෙමෙයි කියන්නේ. ඒ නිසා අපිට ප්‍රත්‍යක්ෂණය කරලා කියන දෙයක් කියන්න ගියාම ගොළු වෙනවා. බුදුරජාණන්සේ දැක්කට පස්සේ මොකක්වත් බෑ. උන්වහන්සේ ආන්නේ හරි. මුකෙන්ද අත්දකින්නේ පුංචි මේ සුනීත හම්බුනාට ප්‍රශ්න 10 ඇවිත් ප්‍රශ්න 10 වෙනකොට රහත්. එක නම් කිම දෙක නම් කිම තුන නම් කිම ටට ටට ගාලා උත්තර දුන්නා ඉවරයි අපි මේ ආත්ම ගණන් භාවනා කරනවා කවදාකවත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා ඇහුනොත් තලු මරා මිසක් කියන්නේ නැහැ ඒක මගේ දෝෂයක් විදිහට මම බාර ගන්න මේ කතා කරන්නේ ඒ නිසා මම දහසකුත් ප්‍රශ්න අහලා එක්කෙනෙක්ගේ නෙමෙයි හැම ඉදාටම මේක තේරෙනකන් හැන්දෑ උදේ ඉඳලා හැන්දෑනකම් මහන්සි වෙනවා මොකද මම මාස 18ක් ගත්තා මේක තේරුම් ගන්න නිසා ඔයගොල්ලෝ හැම කෙනාම මට වැඩිය දක්ෂයි. මාස 18ක් යනකම්ම මම දන්නේ කමඨාන් සුද්ධ කරන මොනවද කියන්නේ හැමදාම බලියන. හරියටම පැය ගන්න බහන කරන හරියට වෙලාවට යනවා කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ නිසන්වන තියෙන සුවිශේෂත්වයද අපි දන්න ක්‍රමයකට මේ බහතෝරලා දෙනවා. නම්මනම් කතා කරන්න එපා අරමුණ එළඹුණා නම් සීය එළඹුණා නම් සත්‍ය පිහිටියා නම් හිටගෙන ඉන්නවා නම් ඉන්නවා දන්නේ කොහොමද කියන Tamange අත්දැකීම, අත්විඳීම, එහෙම නැත්නම් අස්පනා පිට දකින්නේ කියන්න පුරුදු වුණොත් මේ භාවනා ක්‍රමයේ 50ක් ඉවරයි කියලා ඉතාමත්ම ආරක්ෂාකාරීව කියත හැකි. ඒ මනස හැබැයි එහෙම බැරි දේවල් ප්‍රත්‍යක්ෂණ කරන්න බැරි දේවල් මිනිස්සේ කතා කරන්නේ. ඒව ඔක්කොම බොරුවට වැටෙනවා. ඒව ඔක්කොම සම්පප්‍රාප වලට වැටෙනවා. ඒව ඔක්කොම අතිශෝක්තිය වලට වැටෙනවා. ඒ නිසා අද ලෝකයේ තියෙන සාහිත්‍යයේ 100%ක්ම සම්පප්‍රාපය. 100%ක්ම අතිශෝක්තියක් එකක්වත් අත්දකපු එකක් නැහැ. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ හස් ප්‍රශ්න අහන්න උත්තර දීපයක් ගැන. ඒ නිසා අනිත් දවසෙත් මම කියනවා ලියන්න කියලා වார்த்தාව. ලියනකොට අරමුණ කියන්නේ මිනේ කරාද නැද්ද කියන්නේ වැටුණ දේ කියන්නේ. එක අරමුණක මේක ලියන්න පුරුදු වෙච්ච එකම ඒ බහ තෝරා ගන්න. ඒක ආර්ය විවහාරය. ආර්යනාංශල පාවිච්චි කරන්නේ ඒක. ඒක තේරුම් ගත්තට පස්සේ ඕක එච්චර මහා ලොකු රටාවක් නැහැ. ඒත් ඒක තේරුම් ගන්න නැත්තේ අපි අපේ වචන වරදෝට යොමු කරලා තියෙනවා. මිච්ඡා වාචාවට යොමු කරලා තියෙන්නේ සම්මා වාචාවට ගන්නවා කියන එක ජල්නිගඟේ තියෙන වතුර කඳුලක් මහවැලි ගඟට යනවා වගේ කියලා කියනවා. කතාවත් යන්නේ. ජල්නිගඟේ යන්නේ ජල්නිගඟේම තමයි යන්නේ. මහවැලි ගඟේ යන්නේ මහවැලි ගඟේමයි යන්නේ. කතාවත් අපි අල්ලගත්ත රටාව කඩා ගන්න බෑ. ඒක නිසා අපි අද මේ ඉන්න දවස් ටිකේ ගිවිස ගනිමු. අපි කතා කරනවා නම් කතා කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි තව කෙනෙකුට ගහපා දෙන්න පුළුවන් අස්පනා අපිට දුතු දෙයක් එකක් එහෙම එකක් ගැන ලියන එක මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන ඩේ වටිනවා ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කර්මස්ථානය ආනාපාන සති භාවනාව පර්යංකේ සුදුසු ලෙස පට්ටල් වී සිටිමින් හුස්ම රැල්ලට සිත් යොමු කරමින් සිටියෙමි. නාස්පුඩු දෙකෙන්ම වාතය ඇතුල් වනවත් පිටවනවත් හොඳින් දැනුණා. ටික වේලාවක් මෙසේ මෙනෙහි කරමින් සිටින විට ඇතුල්වන හුස්ම රැල්ල සිසිල්වත් බරටත් දැනුණු අතර පිටවන හුස්ම රැල්ල උණුසුමටත් සැහැල්ලුවටත් දැනුනි. පිටවන හුස්ම රැල්ල ගැස්සෙමින් වරින් වර පිටවන බවක් දැනුනි. මෙසේ බලමින් සිටින විට සිත කීපවරක් පිට ගියත් නැවත මූලික කර්මස්ථානයට નિરાයාසයෙන් පැමිණෙයි. ටික වේලාවකදී සිතට ප්‍රීතියත් යම් සුවයක් දැනුණු අතර හුස්ම වැටීම නොතේරී ගිය අතර කය පිළිබඳ කලින් දැනුණ දැනීමද නැති වී ගියේය. සිත ඊතා හොඳින් තැම්පත් වූ බවත් සැහැල්ලු වූ බවත් තේරුණි. තව දුරටත් මූලික අරමුණ නැති වී ගිය බැවින් සමාධි සිතින්ම සිටියෙමි. ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ රචනයේ පටන් ගන්න තියෙන විදිහ බොහොම හොඳයි. අරමුණ කියලා වැටහිච්ච ආකාරය කියලා. නමුත් අවධානය ඉල්ලන්නේ රචනයේ අවසාන කොටසට. අපි යම් අරමුණ දිහා බොහොම ලස්සනට බලා හිටින්නේ ඒ අරමුණ දැන් නැහැ. එහෙම නැත්නම් අරමුණු කරන්න බෑ. නිමිත්තක් ගන්න බෑ. ඉතින් එතෙන්ට යනකොට අර මුල් ප්‍රදේශයේ හරියට භාවනා කරගෙන ගිය නිසා හැකියක් පහළ වෙන්නේ මේක භාවනා දියුණුවක් නැත්නම් භාවනාවෙන් තමයි ලැබිච්ච ආනිසංශය බව දැනගෙන ඉන්නකොට තමයි තේරෙනවා දැන් tempat කියලා. යම් හේකින් මේක බයක්, යම් මේකෙන් මේක අනිශ්චිතතාවයක්, යම් මේකෙන් මේක සැකයක් කරුවා නම් ඉතින් කොච දාන්න ගන්නවා, වෙවුලන්න ගන්නවා, සහලවන්න ගන්නවා, බය වෙනවා, දුවනවා. ඊයර අර වෙන දේ දිහා ලෑස්ති මනස ගියේ කරාට ඒක සාන්තියක්. ලෑස්ති මනසින් නැතුව ගිය කෙනාට අසුතවත් පුතඥයට ඒක මහා භයානක දෙයක්. හරියට නිකන් පෝරකේ ලෑල්ල උඩ තිබ්බා වගේ. මහමූද ගැන ගෙනිලා තරක් නොපෙන්න මහ කුණ මැදට දැම්මා වගේ. වැලි කාන්තාරයකට ගිහිල්ලා දැම්මා වගේ. අද්ද ගිහිල්ලවත් කෙලවර කරන්න බැරි කැලේකට දැම්මා වගේ අසරණ වෙනවා. නමුත් අපි බුද්ධ පුත්‍රයෝනේ බුද්ධ දෝහිත්‍රවරුනේ උනස් කෙනක දැනගෙන ඵලයා ගිහිල්ලා බලපන්. නන්නාඳුන ගතියක් තියෙන දන්න කෙනෙක් නෑ. දන්න කෙනෙක් නැත්තම් කවදාවත් දුකක් නෑ. අපිට දුක එන හරියක් එන්නේ මේ අපි දන්න ටිකෙන් කියලා මතක තියාගත්තාම හරියි. යමක් අපි දන්නවද යමක් අපි ප්‍රේ කරනවද යමක් අපි තණ්හා කරනවද තණ්හායි ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ දන්න දේෙන් අදින්ගෙච්චකම දුක ඉවරයි හැබැයි ඒකට බුදුන් කෙරේ සද්ධා වැඩෙනවා ධර්ම කෙරේ සද්ධා වැඩෙනවා සංඝයා කෙරේ සද්ධා වැඩෙනවා තමන්ගේ සීල කැඩෙලා නැති බව දැනගන්න ඔන්න දැනීම ඒ බව දැනීමට සද්ධාව කියලා කියනවා ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නකොට මට විවේකයි කියලා හිතනනම් උන්ද සදා සොත්ති අපායේ තමයි සදා සොත්ති කිසිම වෙලාවක මේ දන්න දෙයක් හරහා සංසාරේ කෙලවර කරන්න බෑ. ඒකට අපි කැමත කරකිලා යනවා. නිසා භාවනාදී පළවෙනි වතාවට නැත්නම් චිත්තක්ෂණ වශයෙන් අපි නොදන්න තැනකට යනවා. යනකොට අපි ශ්‍රද්ධාවෙන් යනවා නම් සීල කඩාගෙන නැත්නම් මේක තමයි සතිය ආනිසංශ කියලා දන්නවනම් අපිට හිතෙනවා ජීවත් වෙද්දිම නිවන අත්දකින්න පුළුවන්. නැත්නම් නිවනේ සුවඳ ලබන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒක බෝ කරන්න ඕනේ. ඒක ජීවන රටාව කරගන්න ඕනේ. ඒක වැඩෙන තාලෙට ජීවත් වෙනකොට ඔන්නේ මොනවත්ක්ත්ම නැති. මේක මගේ නිදර්ශනයකට කියනවනම් සනුගලේ නූල කඩලා ගිහලා දැන් තියෙන්නේ. අහසේ තියෙනවා පාවි පාවි තියෙනවා. ආන්නේ වගේ එකක් අපට අත්දක ගන්න පුළුවන්. ඒක කියනවා හොඳ කලාකාරයෙක් හැමදාම ගිහිල්ලා මල්ලු යනක ඒ ආසනයක වාඩි වෙලා සබහ ධර්ම බල බල ඉන්නවා. ඉන්නකොට එයා දැක්කලු මේ ග්‍රීෂ්මීත්‍රු ඇවිල්ලා ගහේ පුංචි අංකුරයක් එළියට ඇවිල්ලා ඒක ඇවිල්ලා කොලයක් වඩටපත් වෙලා ඒ කොලේ හුළඟ වැනිමරන ඉඳලා ගහට ඇතිතරම් ආහාර සපයලා දීලා ඒකේ කෘත්‍ය හමාර කරලා කොලේ පඳු පහගන්නේලා ඉතින් මේ අනිද්දාස ගියාම පඳු බෑ කොලේ ගහෙන් ගැලවිලා වැටුණලු වැටෙනකොට යාට ඇහුණලු කොලේ කියනවා ගහට මං ගිහිල්ලා එන්න ඈ. මගේ සේවය හැමාරයි ගිහිල්ලා එන්න. දැන් ওই වැටෙත් ටික තමයි නිවන කියන්නේ. කිසි කෙනෙකුට අදාළ නැහැ. යගේ සේවය හැමාරයි. දැන් පඳු පහ කැඩලිලා තියෙන්නේ. කොහේ යනවද කියලා දන්නේ නැහැ. කොයි අතට උලන් ඇවිත් දන්නේ නැහැ. මේක අපි දකින්නේ ඇබැග්යක් විදියටනේ. අපි දකින්නේ මේක මේ බෙගිනි වලින් කපලා ගියා කියලානේ. අපි දකින්නේ මේක දරුංගලේ නූල කඩලා ගියා කියලානේ. ඒකනේ මේ බැංකු කිනුන් දාගෙන අනන්‍යතාවයේ තියාගෙන ඩෙන්ටි කාඩ් හදාගෙන අම්ල දාතල තියාගෙන දරුවෝ මල්ලෝ හදාගෙන ඒත් මරණ මොහොතේ මොකද වෙන්නේ? ඔය මොන જાතිසිමත් ඔය ඒක යක්ෂිකුට එන්න පුළුවන්ද මරණින් එහාට? උන් අපි ඉක්මනට එක්ක වතුරට දාලා එක්ක ගින්නට දාලා එක්ක වලලලා ගෙදර ගියාට පස්සේ දැක්කොත් මොකද වෙන්නේ? මැරිච්ච එකයි. <laughs> ඉදහට කංකාරි කරනවා පොතලයක දාලා විසි කරලා දානවා මූදු හත් ගව්වකින් එහා පැත්තේ. ආයේ එන්න එපා මල පෙරෙතික් කියලා ආවයි. ඔය ඉන්නකන් තමයි ඔය ප්‍රේමී. මරුණට පස්සේ ඉන්න නම් එපා ගොයියෝ ගෙදර. ආහොත් ඔයගොල්ලෝ දුම්බල ගහලා එලවන්නේ. ඔය කවුද ඔය දෙය කරන්නේ නෑ අයෝ. එනිසා මේ ඉන්නකම්ම පුයි වෙලා කරවන 100 100ක් අසරණ වෙන්න බෑ. ඔන්න බුදුන් පහල. ඔන්න ධර්මයේ පහල වෙනවා. ඔන්න සංඥාව බාහිරනවා. ඒක වෙනවා මෙතෙක් අපි පිළිහිටවුව බුද්ධින් තියාගත්ත අරමුණක් නැහැ. හැබැයි මොකුත් වෙන්නේ නැහැ. අපි ඒකට ඔය ඇත්තම පිස්සු තියෙන කට්ටියට පිස්සු තද වෙනවා. ලෙඩ තියෙන මිනිහට ලෙඩ ඩබල් වෙනවා. සෞඛ්‍ය සම්පන්න මිනිස්සු කියලා බැලුවොත් මොකක්ද වෙන්නේ? ඊට පස්සේ නොදන්න දැනනවා ආයෙනවා. ආයෙ නොදන්න දැනනවා ආයෙනවා. ඉතින් ආ සම්‍යක් දෘෂ්ටිකන සුතවත් අරිය ශා วก ෙක් නම් ඒ නොදන්න තැන පුළුවන් තරම් බෝ කරනවා. භාවිත බහුලීගත කරන. එතකොට තේරෙනවා එතන ගියාට පස්සේ මේ අපි දන්න එකෙකුට එන්න බෑ එතන. ඊතලයකට එන්න බෑ, බෝම්බයකට එන්න බෑ, පිස්තෝලයකට එන්න බෑ, මොකාටවත් එන්න බෑ. අනිත් අනික ඔක්කොම රණ්ඩු කරන්නේ මේ දන්න ශේෂ්ත්‍රේ. යෝගාවචරය නොදන්න ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒකේ නිතරංග ජයක් ලබනවා. ඒක විරුද්ධ පක්ෂයක් නෑ. බුදුන් කියන්නේ කවදා පිරෙන්නේ නැත්තනක් කියලා. නිවන කවදාකවත් පිරෙන්නේ නෑ. මේ අනික හැමදැනම හවුස්ෆුල් යනවා දැන් රිට්‍රීට් අපේ ඔක්කොම 2006 හවුස්ෆුල්. ඉඩ නැහැ. නිවනේ මේක නැහැ. ඒ නිසා ප්‍රශ්නට උත්තරේ කියන්න තියෙන යමන් තමයි තේරෙනවා නම් අරමුණු කරපු අරමුණක ආධාරයෙන් අපි සතිය වඩලා ඒ සතිය ආධාරයෙන් අරමුණ නැති බව දැක්කයි කියලා. නැවතත් ඒ වාක්‍ය කියනවා මොකද සංකීර්ණ නිසා. යම් අරමුණක ආධාරයෙන් සතිය වඩලා ඒ වඩලද සතිය ආධාරයෙන් මේ අරමුණ නැති වෙනකම් භාවනා කරන්න පුළුවන් නම් උන්ද උන්න ලෑස්ති. පරිණාමයේ තව පියවරකට යන්න. එදාට තේරෙනවා අපි නොදන්න ශේෂ්ඨයකට ගියාට පස්සේ කිසිම කරුමයක් පරිසම් දෙන්න වෙලාවක් නැහැ. අඩු ගානේ බුදුහාර කියනවා මායයට පේන්නේත් නැහැ කියලා මනුස්සයා. ඊට පස්සේ යාට මරණෙකුත් නැහැ. අමරණීය සත්‍යකට නැහැ. හැබැයි වෙලා තියෙන ආයෙත් අපි වෙලා අර පරබුරුදු තැනට එනවා. නමුත් එතන ආයෙත් යන්න නැතෙන්. ආයෙෙන්ද ආයෙන්න ආයෙන්න ඒකට අපිට තේරෙනවා අරකට වළංගු භූමියක්. ඒක හරියන් වංශල වැඩ ඉන්න තැන. මේක කක්කා. නැත්නම් සංසාරේ. ඉතින් මේ දෙකේම වාසිය ලබා ගත්තට පස්සේ තමයි කැමැති විදිහට ජීවත් වෙනවා. කැමැති නැයකට යනවා කැමැති නම් මේකට එනවා. හරියට දෙල්ලේ මේ ඉස්කෙඩියේ ගෙම්බෙක් බවට පත් වුණාට පස්සේ කැමැති නම් ගොඩ ඉන්නවා කැමැති නම් වතුරේ ඉන්නවා. ඔබේ ජීවිතයක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලොකු ශේෂ්ඨයක් හම්බෙනවා. ඒ නිසා මේ අරමුණ නැති වෙච්ච తত্ত্বය හොඳට බයක් නැතුව, ශක්තියක් නැතුව සීලයෙන් සම සද්ධාවකින් සත්‍යකින් යුක්තව ඉන්න පුළුවන් නම් ඒක ලොකු සෙල්ලක්කාරකම් ඒක ලොකු බාලදක්ෂ වැඩක්. ඉතින් ඒක වැඩිකරනද ඒක නෙවෙයි හැබැයි නිවන කියන්නේ. ඒක වැඩිකරනද ඒකට තමයි භාවනා මධ්‍යස්ථානේ පහසුකම් ටික දෙන්නේ. වැඩි කරාට පස්සේ තමයි අර තමයි දන්න එකට සම්පූර්ණ විකල්පයක් ලැබෙනවා. ඒකට අපි කියන්නේ නොදන්න දේ කියලා. නොදන්න දේ තුළ පවු නැහැ. නොදන්න දේ තුළ කර්ම ක්‍රියාත්මක වෙන්නේ. නොදන්න දේ තුළ කවදාකවත් මානසික අසහනයක් නැහැ. නොදන්න දේ තුල කවදාකවත් අසහනයක් ආතතියක් මොකක්වත් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි බයයි. නිසා බයට බුදුන්සේ කෙලස් කියලා නමක් තියලා තියෙනවා. ඒ බයර තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් ඒක නැති කරන් තමයි කියන්නේ සද්ධාව තියාගෙන, සීල තියාගෙන, සතිය තියාගෙන ටික ටික ටික ටික යන්න එන්න පුරුදු කරන්න කියන එක තමයි මෙවැනි ලියුමක් ලියපු කෙනෙකුට දෙන්න තියෙන උපදේශය. තුන්වෙනි ප්‍රශ්නය. අතිපූජනීය වූ ස්වාමීන් වහන්ස. පාරයන්ක භාවනාවේ වාඩි වී මම දැන් මෙතන මෙනෙහි කර හුස්ම දෙස බලා ටික වේලාවකින් ආලෝක මතුවේ. ඒ වේලාවේදී හුස්ම දෙස බලා ඒ ගැන මෙනෙහි කරමි. භාවනා කිරීමට පටන්ගත් කාලයෙන් පසු ටික දිනකදී පුද්ගලයන් දෙස ඇස්පියාගෙන සිට පුද්ගලයන් දෙස බලා ඇස්පියා උත්තර සමිනාංශ මොකද්ද කිය අභාග්‍ය කියන්නේ පුද්ගලයන් දෙස බලා ඇස්පියාගත් විට එම අයගේ දල රූපය සුදු පාට ආලෝක රූපයක් ලෙස පෙනී විනාඩියක් පමණ තිබී මැකී යයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මෙය පහදා දෙනු මැනව ආලෝක පසු කර භාවනාවේ ඉදිරියට යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ඒ මේ යමක් තියා බලන ඉතල ඇස් දෙක වහපුවාම ඒක ඒකේ නෙගටිව් එක එන එක භාවනාවක් නෙවෙයි ඒක කියන්නේ දෘෂ්ටියේ පැවැත්ම කියලා විද්‍යාවේදී උගන්වනවා. ඒක නිසා ඕනම දෙයක් තියක් පාට මෙහෙම බලාන ඉතල ඇස් දෙක වහපු ගම සුදු වෙච්ච දේ කළු පාට වෙනවා කළු වෙච්ච දේ සුදු පාට වෙනවා මේක අපි දැක්කේ නැතුවර කරන්න දෙයක් නැහැ මේ මේක ඇහි තියෙන දෘෂ්ටියේ පැවැත්ම කියලා මේකට කියන්නේ. ඉතින් ඒක භාවනාවක් නෙවෙයි. නමුත් භාවනා කරනකොට විතරයි අපි මෙව දන්නේ. නැත්නම් අපි අර දේ මේදී බලබලා කානිවල් බලබලා ඉන්නවා මිසක් ඇහැදියා බලන්නේ නෑ අපි කවදා. අපි බලන්නේ පේන දේ දිහානේ. ඒ තරංකල් පේන දේ දිහා බලන තාක්කල් 16යි. පේන දේ දිහා බලන තාක්කල් අපි බැලය. අපි මායාවේ කොක්කේ. අපි ඉන්නේ තණ්හා දාසත්වයේ. මේ බලන ඇහැදියා බලන්න පුළුවන් නම් යමක් දිහා බලන රූපයක් දිහා බලන ඇහි යාන්ත්‍රණය බලනවා කියන එක ඒක සම්පූර්ණ හරස් විරෝධී වැඩක්. ඒක උපමාවකට පෙන්වන්නේ මැජික් දර්ශනයක් පෙන්වනකොට මැජික් කාර්යය කරන වැරදි ටික බලන්න පිටිපස්සේ ඉඳලා බලනවා. එතකොට ඕක ඕක සිලිලාරයක් නෑ මුක් අණ්ඩ කයිරාටයක පට්ටවඳුරු හොරෙක් බව පේනවා. ඉස්සරහින් ඉඳලා බැලුවොත් අම්මද පොළො මේ කාඩ් කුට්ටුමකින් බස් ටිකට් එකක් හදලා පෙන්නනවා. කාඩ් කුට්ටුමකින් කෝච්චි ටිකට හදලා වෙන්නේ අපිට වෙනම මවුකාර දෙයයන් නැන්සේ කිය. පිටිපස්සේ කියලා බලපුවාම නටන කකුලේ ගෙජ්ජි කපන හොරේ. මේ ඇහැ දිහා බලලා එමක් දිහා බලනකොට ඇහැට මොකද වෙන්නේ කියලා බලන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අපි කවදාවත් බලන අපි ඒ තරම් බලන රූපෙට ලෝභයි. බලන රූපෙට ගැති. බලන රූපෙට ඇදිලා යන්නේ තරම් බාහිර බලනකොට කොහොමද ඇහැට මොකද වෙන්නේ කියලා බලන්නම් බලන්න ප්‍රොජෙක්ටර් එකක් දිහා චිත්‍රපටි පෙන්වන ප්‍රක්ෂේපණයක වැඩ කරන හැටි බලන්න. ඒක තමයි ඇහි යාන්ත්‍රණේ තියෙන්නේ. ඒකේ පේනවා මේකෙන් මේ කාටුන් චිත්‍ර ඇඳලා පස්සේ මිනිස්සු පෙන්වන්න පුළුවන්. සෙලුලොයිඩ් එකේ තියෙන දේ ප්‍රක්ෂේපණය කරපුවාන් ත්‍රිමාන රූප කොල්ලයි කෙල්ලයි දුෂ්ටයයි මල් ගහකුයි හම්බෙලා අපිට රාගෙත් උපදවන්න පුළුවන් අර සෙලුලොයිඩ් පටියේ. ඒ තරම්ම මේ ඇහැ කියන එක පුදුමාකාර කෙලස් වගුරුන තැන. ඒකේ තියෙනවා දෘෂ්ටි සෛල සහ කේතු සෛල කියලා සෛල જાති දෙකක්. ඒ දෘෂ්ටි සෛල ආලෝකයට සංවේදී, කේතු සෛල අන්ධකාරයට සංවේදී. ඒ අද්දක බහගත්ත ගමන් ඒ දෘෂ්ටි සෛල වල පිච්චිච්ච තැන් ආලෝක වෙලා පේනවා. කේතු සෛල වලින් කඳුරු වෙච්ච තැන් ආලෝක වෙච්ච තැන් අන්ධකාර වෙලා පේනවා. ඒක හරියටම චිත්‍රපටි මේ කැමරාවක නෙගටිව් එක වගේ. එනිසා මේක පහට අත්තික වහගත්ත ගමන් පේනවා. ඒ කියන්නේ එච්චරම ඒක භාවනා විදයක් විදිහට ගන්න යන්න එපා. නමුත් මේ ඊට ඉස්සෙල්ලා අහන ප්‍රශ්නේ ආලෝකේ පෙනිච්චාම මොකද කරන්න කියලා. ඒ කියන්නේ ආලෝකේ පෙනිච්ච ගමන් අරමුණ මෙයාගේ හිතින් ගිලිහිලා අරමුණ අමතක කරලා අර අරමුණට අනදර කරලා මේ මගදී හම්බෙච්ච ආලෝකයක් එක්ක අලුත් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න හදාන. ඕක තමයි අපි සංසාරට බැඳෙන හැටි. මේ මොනව හම්බුණත් ආලෝකයක් හම්බුණත් අන්ධකාරයක් හම්බුණත් එතෙන්ට එනකන් උදව් කරපු අරමුණ ගෙවෙන කම්ම බලන්න. ඒ අරමුණේ හිත කඩන්න තමයි ওই බහුරූ කෝලම් පෙන්වන්නේ. ඒ බහුරූ කෝලම් පෙන්නකොට උන්දුවට ලෑස්තිලා යන්න මට මැරිච්ච අම්මා පෙන්නුවත්, බුදුහාඳුරු පෙන්නුවත්, දේවදත්ත පෙන්නුවත්, අසුචි පෙන්නුවත්, මිනියට කැලි පෙන්නුවත් මේ ඔක්කොගෙම කරන්නේ අර අරමුණත් එක්ක හිත පවත්තන එකලාසයේ කඩන එක. ඒකට අපිට අරමුණේ පැවැත්ම බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අතරමඟ හම්බෙන දේවල් වලින් අපි නන්නත්තර කරන නිසා. ඒ නන්නත්තර කිරීම මායාවේ වැඩේ නේද? නන්නත්තර කිරීම කෙලස් වැඩේ නම් අපි බුදුහාමුදුරුත් එක්ක ගිවිසුමක් ගහන්න ඕනේ. ඔය මොන බහුරූපෝලම් පෙන්වත් මම පුළුවන් තරම් බලනවා සති ධාරාව කඩා ගන්න නැති වෙන්න. එහෙම නැත්නම් අරමුණත් එක්ක සම්බන්ධය නැති කරගන්න. ඒ නිසා නාරද සාසේකර සින්දුවට කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන. බිහි සුනුරුදු වේසමවා මග උරන්නේ. සමහරට බොහොම ලස්සන රූපමවල මඟ අවුරුන. ඉතින් මේ රූපේ අලගිය මොකද හොයන්න ගත්තොත් රූපේ කේන්දර බලන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම සතිය කැඩලා. ඉතින් ඒ වෙලාවේ මේ බහු රූපවලම් පෙන්නද්දී නානා ඍතු වේසමව නටන වෙලාවේ මම ඉන්නේ පාරමුණේ මම පුළුවන් තරම් බැලුවොත් අරමුණ කඩා ගන්න නැතුව ඉන්නේ. සතිය කඩාගෙන ඉන්නේ. ඉන්නේ. ඒකට බුදුහාම කියන මටවත් ඔබට උදව් කරන්න බෑ. ඒක උඹම දැනගෙන ඒ වෙලාවේදී කරන්න ඕන. ඒකට ඇති වෙන්න උපදෙස් දීලා තියෙනවා අපිට. නමුත් ඒකයි කාලම අත්වරද්දගෙනම වැටි වැටිම නැගිටින්න ඕනේ එක සැරයක් නැගිටපු මිනිස්සයා. හරියට මේක දැනගෙන ආයකක් දහක වටන්න බෑ. එයා දැනගත්තොත් මේ බෞරව කෝලම් වලට පින්නන්නේ මාව පාඩෙන් අතරමං කරන්නයි. ඒක දකින්නකොටම මම අර පුරුදු අරමුණේ පුරුදු සතියේ ඉන්නවා මිස මේවට හිත අදින්නේ නැහැ කිව්වොත් මේ මඟ දිග අටවලා තියෙන පාර දෙපැත්තේ අටවලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න ගිහිල්ලා වාහනේ හප්පගන්න ගන්න නැහැ ඊට පස්සේ. දැන් වාහන හප්පගන්න පුළුවන් තරම් බාගෙට රෙද්ද උස්සගෙන ඉන්නව කට්ටිය පාරයිනේ. ඉතින් ඩ්‍රයිවිං කරන ගමන් අර පැත්ත මේ පැත්ත බලපුවහම ඉස්සරහම තියෙන වාහනේ හැප්පෙනවා. ඒ අර බාගෙට උස්සලා තියෙනක පොඩ්ඩක් පහත් වෙලා බලන්න යනවා. ඕක තමයි ඕගොල්ලෝ ඕගොල්ලෝ ඉගෙනගෙන ඕගොල්ලෝ හොඳ තැනටපත් වුණොත් ඕගොල්ලොත් කරන වැඩේ තමයි. මේ වෙළඳ ප්‍රචාරයක් යන්නේ. මේක වෙන්නේ මොකද්ද? මනුස්සයා කර තියෙන සදාචාරය කරලා හිත නන්නත්තර කරන්න හදනවා. බුදුජානනාන්ද කියන නන්නත්තර කරන්න පුළුවන් පිස්සන්න පිහට්ටන්න. බෝක දකින්නකොට මේ හිතාගන්නේ උඹ වින්ස්ක්‍රීන් එක දිහා බලන ඵලයක්. එතකොට වාහන හැප්පෙන්නේ. ඒ වගේ අපි යන ගමනේදී ඒ নানা රුදු වේශම වහගෙන ඉනවා බහුරූපෝලම් පාගෙන ඉනවා ආලෝකත් පේනවා අන්ධකාරත් පේනවා මනාප දේනුත් වෙනවා අමනාප දේනුත් වෙනවා ඒක දැනගත්ත ගමන් මගේ අරමුණත් එක්ක තියෙන givisuma මූල කර්මස්ථානට givisuma කොච්චර දුරට කරන්න ඕනද කියනවනම් අරමුණ ගෙවෙන කම්ම බලන්න අන්න එදාට අපිට තේරෙයි එක මට්ටමක් භාවනා එක මට්ටමක් තහවුරු කරගත්තයි කියන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මාගේ අත්දැකීම් මෙසේය. පළමුව විලුඹ වැලි වල තෙරපෙනු දැනේ. ඉන්පසු යටපතුලේ ධාරය ගැටේ. සුලගිල්ලද මැදැඟිල්ලද වැලිවල ගැටි අවසානයේ මහපට ඇඟිල්ල වැලිවල තෙරපේ. යටපතුලේ ඉදිරි පස කොටසද තදින් පොළවේ ගැටේ. ඇඟිලිකරු අතරට වැලි ගමන් කරයි. පාදයේ එස වෙද්දී ඒ අතර රැඳුණු වැලි නියපොතුවල ගැටමින් බිමට වැටේ. වැලි තෙරපීමෙන් නිකුත් වෙන ශබ්දයටද හිත යොමු වේ. සක්මන කෙලවර හැරෙද්දී විලුඹ වක්‍රාකාරව වැලි මත ගමන් කරයි. එයට අවධානය යොමු කරමින් සිහියෙන් හැරෙමි. මෙසේ පැයක් පමණ සක්මන් කළ හැක. සක්මන මැදදී බාහිර දේ කෙරේ අවධානය යොමු වත් නැවත යටිපතුලේ ස්පර්ශය වෙත සංවේදන සඳහා හිත යොමු වේ. මෙම අත්දැකීම සඳහා ගරු ස්වාමින් වහන්සේට වැඩිදුර උපදෙසක් ලබා දීමටත්නම් එලෙස කරනසේක්වා ගරු ස්වාමින් වහන්සේ සූපත් වේවා. ඊට වාක්‍ය දෙකට ඉස්සලා කියවන. අන්තිම වාක්‍ය දෙකට ඉස්සලා කියලා. සක්මන කෙලවර හැරෙද්දී විලුඹ වක්‍රාකාරව වැලි මත ගමන් කරයි. ඒට අවධානය යොමු කරමින් සිහියෙන් හැරෙමි. මෙසේ පැයක් පමණ සක්මන් කළ හැක. සක්මන මැදදී බාහිර දේ කෙරේ අවධානය යොමු වුවත් නැවත යටිපතුලේ මම කියන්නේ අන්තිම කෙළවරෙන් තියෙන උඩම අන්තිම කෙළවෙන් යනකොට තුන්වෙනි වාක්‍ය විතරයි මට ඕනේ දැන් මගේ අවධානය කඩනවා අවුල් කරනවා මේ අත්දැකීම සඳහා ඊට වාක්‍ය දෙකකට ඉස්සලා එක මැදදී බාහිර දේ කෙරේ අවධානය යොමුවත් නැවත යටිපතුලේ ස්පර්ශය වෙත සංවේදන සඳහා හිත යොමු වේ ඒ වගේ සංවේදන සහ ස්පර්ශ වලට හිත යොමු වීම Tamanට පේන මේ සතියේ උත්කෘෂ්ඨ ක්‍රියාවක් සතියේ දියුණුවක් නැත්නම් සතියේ කියන බාට ලකුණක් විදියද නැත්නම් ඒ sannivedana සහ ඒ දැනීම් සතියට කරන අටියාදුවක් බාධාවක් විදියද කියලා මම කැමති දැනගන්න ඒ ලිපි ලිපි එක ලියපු එකනාගේ අදහස. ඒ sannivedana සහ ඒ දැනීම් තමගේ වාසියට ලකුණක්ද අවාසියට ලකුණක්ද කියලා තඳහන් කරනවා නම් හරි වටිනවා. කැමැති දෙයක නත උසන්. ස්වාමීන් වහන්සේ ඒක මේ වාසියට කරුණක් ලෙස ඔව් ඒක නිසා ඉතුරු ඉස්සරහට යනකොට සතිය හොඳට වම දකුණේ තියෙනකොට ඒකේ සතිය පවතිtti මේ කකුල විතරක් නෙවෙයි වලලු කරේ ධනහිසේ උකුලේ අනිත් ගොඩාක් තොරතුරු එන්න පටන් අරගනි. එහෙම නැත්නම් මේ මේ නිර්වත් කයට හුලං වදින හැටි. එහෙම නැත්නම් විවිධ දේවල් එනවා. ඒකෝට තමන්ගේ අර සතිය තියාගෙන ඉන්නකොට ඒ සතිය හොඳට මුල් බහින්න බහින්න ගොඩාක් තොරතුරු එන්න පටන්. ඒ හැම තොරතුරක්ම අර හුතුවට සතිය තියෙන බවට ලකුණක්. ඒකට සාදර වෙන්න අපි ඒක තව වැඩි කරගන්න ඒක තව ඉතිරි පැතිරි වැඩෙන්න ඉඩ තියාගෙන ගියොත් මේ සතිය අන්තර මුළු ලෝකෙම හදාරනවා. මේ එක මොහොතේ එක තැනක අපි සතිය පිටවන්න හැදුවට යන මුළු ලෝකෙම අපිට තේරුම් ගන්නවා. ඉතින් කියනවා සරුවචන් වහන්සේ වඩිනකොට බම්බයක් දුර බලාගෙන යන්නේ. හැබැයි ගව්වක් දුර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම උන්වහන්සේට වැටෙනවා. ඒ මොකද මෙතන හොඳට හිත පිරිසිදු. පිරිසිදු වුණාට සේරම තේරෙන්න පටන් ගන්නවා. මේක අවබෝධ කරගන්න ගියොත් ඔක්කොම අවුල් වෙනවා. අවබෝධ කරගන්න දන්න එකයි. නැත්නම් එකකට දාලා හොඳට හිත පිරිසුදු වෙනකොට මැදපු කණ්ණාඩියක ඔක්කොම පේනවා වගේ මුළු ඇඟේම වෙනදා නොදැනෙන හෘද වස්තු ගැහෙන හැටි වෙනදාට නොදන්නාට ඔය ස්නායු තුඩු වල තියෙන අපි විශ්ව ශක්තිය කියලා කුණු හරපයක් උගන්න රේඩියෝ වල ඔය මොන මගුලක්වත් නැහැ මේ පිස්සු වැටලා ඉනකොට විශ්ව ශක්තිය තියා මේ ඇඟේක පැලුවක් ගියත් තේරෙන්නේ නැහැ නේ දුවල සත්‍යමත් වෙනකොට මේ Tamange ඇඟ සම්පූර්ණ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා උෂ්ණත්වයේ සීතලයේ හදා බෙදා ගන්න. ඒ ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම එකලස් වෙන්න ඕනේ. ඒක හුදුවට එකලස් වෙනකොට ඒ අවබෝධය නෝ නමුත් තුඟ දෙනෙක් ඒ වගේ ඒවා එනකොට එක්ක සතිය කැඩලයි කියලා හිතලා එහෙම නැත්නම් ඒක ඉස්තර කරගන්න ගිහිල්ලා අර ස්වභාවික සෞඛ්‍ය සම්පන්න වර්ධනේ බාධා කරගන්න. ඒක ඒක බේරණ තියෙන එකම ක්‍රමේ ධර්ම සාකච්ඡාව විතරයි. ධර්ම සාකච්ඡාවේ හරියට වාර්තා කරලා හරියට මේක තේරුම් ගත්තට පස්සේ සතියේ මූලික පෙරමුණ යන්නදී අනිත් ලැබෙන හැම අතිරේක ලාභයකටම ඉඩ තියාගන්න. හැබැයි ඒකට මූලිකත්වය දෙන්න එපා. තමන් අර ඉස්සරහින් තියාගත්ත අරමුණ කියන්නේ යනකොට බුද්ධම විදිහට මේ මනසක තියෙන මනුස්ස මනසක තියෙන සියලුම හැකියාවල් ක්‍රියාකාරකම් පිපෙන්න පටන් ගන්නවා. ඉත්තන්න බෑ. Taman තුල මෙච්චර ධර්ණ ශක්තියක්, මෙච්චර දැනගැනීමේ ශක්තියක්, මෙච්චර සියුම් භාවයක්, මෙච්චර නිර්මාණශීලී භාවයක්, මෙච්චර ප්‍රගතියකට යන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා හිතා ගන්න බෑ. හිත එකලස් කිරීමයි කරන කරනකොට ආටි කියනවා. ඒ නිසා උත්තරය මම හිතනවා මාත් පිළිගන්නවා ඒ විදිහට කකුලේ දැනීම් සහ කුංචි සංනිවේදන එන්න පටන් ගන්නවා ඒක සතිය දියුණු වෙන බවට ලකුණක් ඒක තව තවත් වැඩෙන විදිහට භාවනා කරන්න නැත්නම් ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කමටහන් පස්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම පාරයන්කේ වාඩි වී නාසාග්‍රේට හිත යොමු කරනවත් සමගම හුස්ම රැල්ල දැනේ ඊට වඩා වැඩියෙන් හදවතේ ගැස්ම දැනෙන්න පටන් ගනී. මේ අවස්ථාවේ මම සිත යොමු කළ යුත්තේ හදවතේ ගැස්මටද නාසිකාග්‍රයේ දැනෙන හුස්ම රැල්ලටද. තවද මාරුවෙන් මාරුවට ඒ අවස්ථා දෙකට සිත යොමු කළ විට ශරීරයේ විවිධ තැන්වල වැඩිපුර මුහුණේ තද ගතියද ශරීරය කැඩෙනවා බිඳිනවා දැඩි පුපුරු ගැසීම්ද දැනේ. එවිට සිත යොමු කළ යුත්තේ නාසිකාග්‍රයේ හුස්ම රැල්ලටද ශරීරයේ දැනෙන්නා වූ යෙත සඳහන් දැනීම් වලටද කාර්නිකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ලිපිකරන් කැමතිද අත උසන්න? මම කැමති දැනගන්න මේ ඉස්සලා දීපු ප්‍රශ්න දෙකට දීපු උත්තරත් එක්ක බලනකොට මේ ප්‍රශ්නෙට උත්තරේ Tamanටම තේරෙනවද නැත්නම් තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍යද කියලා. වහන්ස uh, මට දැනගන්න ඕනේ නාසයටද දිගටම හුස්ම uh, හිසිත යොමු කරන්න ඕනේ දැනෙන ස්වභාවයට. හරි මං කියන්නේ කලින් දීපු ප්‍රශ්න දෙකට දීපු උත්තර දෙක අහගෙන හිටියයි. ඔව්. ඒක ඇහෙනකොට තමන්ගේ ප්‍රශ්නට උත්තර ලැබුණයි කියලා හිතනවද නැත්නම් මේක ඊට පරිබාහිර වෙන ප්‍රශ්නයක් කියලාද හිතේ? පරිබාහිර. එහෙම කියොත් මට කතා කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ. තමන් ගත්ත අරමුණ කීටි මොනවා පෙනුණත් අරමුණේ ඉන්නේ කියලා කියන්නේ. එහෙම කිව්වම තේනවද? මුලින් ස්වාමීන් වහන්සේ කිව්වා වැඩිපුරම දැනෙනකොට ස්වාමීන් වහන්සේ සමහර දැනෙන දේවල් තමයි නානාවිද රූපමවා මග අවුරන්නේ. Taman අර ගත්ත කිවිසමත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඒක ඕම නෙමෙයි 10 15 සැරයක් කිව්වත් අර Tamanගේ ප්‍රශ්න විශ්ලේෂ කරලා හිතනවා. ඒක නිසා මොනවා පේන්නවත් එක සතිය ආනිසංසීව පස්සට දාලා මුල් කරන්න යන්න. මුල් කරපු ගමන් සම්පූර්ණ පාර අවුල් වෙනවා. අර ගත්ත කිවිස ගත්ත මූල කර්මස්ථානත් එක්ක අනේකයි තියෙන්නේ. එහෙම කිව්වම තේරෙනවද? ඒතර මං කියන්න මෙහෙම හොඳට තේරෙන්න එක. මට ඔකට බයිනෝ කියන්නේ කසාදී බැඳපු ගෑණි බැඳකට පස්සේ ලස්සන ගෑනු තව ඉන්නවා. ඕව බලන්න ගියාම දීගෙට මොකද වෙන්නේ? බැඳපු ගෑණිගේ හැඩේ වෙන්නේ කන්නාඩි දාපු දවසේ. ඒතර අල්ලපු ගෙදර ගෑණි ලස්සනයි තමයි. ඉතින් මේ ගෑණි ඉඳදී අල්ලපු ගෙදර ගෑණි බැලුවාම මොකද වෙන්නේ දීගෙට? ඇත්තටම ලස්සනයි. ඒක දෙකක් නෑ කතා කරන්න දෙයක් නෑ. තමයි බැඳපු ගෑණි කතයි. අරගෙන ලස්සන ඒක ඕනම කතා තමයි දෙකේ දාන්න. මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ සමහර විට ඇඟි තද ගතිය ගොඩක් දැනෙන. නෑ නෑ මං කියන්නේ මගේ ප්‍රශ්නට උත්තර අල්ලපු කෙනෙක් ගෑනි ලස්සන නිසා බලන්න ගියාම දීගෙට මොකද වෙන්නේ කියලා මං අහන්නේ. උත්තර දෙන්න කැමතිද නැත්නම් මම නිකන් අසභ්‍ය දේවල් කියලා සබාව නොම කරිනවා. සමහරවොන්න ඒකේ විතරයි තේරෙන කමඨාන සුද්ධන කොච්චර කිව්වත් කියනවා කොච්චර කිව්වත් බඳපු කැට වැඩි අල්ලපු ගෙදර යන ලස්සනයි. ඉතින් පෙරක දොරුගෙන් ගිහිලා අහනවා මම අල්ලපු ගෙදර කියන්නේ දිහා බලන්නද ගෙදර කියන්නේ දිහා බලන්න. ඉතින් පෙරක දොරුවා කියන දික් කතා දෙයක් ඕන නම් අල්ලපු ගෙදර කියන්නේ බලපන්. කතා දෙයක් ඕන නම් ගෙදර කියන්නේ බලපන්. ඉතින් මේකේ මට කියන්නේ කිව්වොත් අල්ලපු ගෙදර කියන්නේ සුද්ධියක්. ඒක මේ රටින් ගෙනාව බඩුවක් ඔය දැක්කනම් ඔයා කියන්නේ අනේ බලන්නද කියලා අහනකොට අච්චරමයි කියන්නේ කතා දෙයක් ඕන නම් ගෙදර කියන්නේ බලපන්. දික්කසාදයක් ඕන නම් අල්ලපු ගේ ගෑණි බලපන්. දැන් තේරෙනවද? ඒත් නැහැ. එසේ ස්වාමීන් වහන්සේ එසේම නමුත් ස්වාමීන් මොකද තේරෙන්නේ කියන බය? <laughs> නාසා ක්‍රේට හිත යොමු කරන්නේ. ඈ? නාසා ක්‍රේටම සිත යොමු කරගෙන ගෙදර ගෑණි බලන්න. ඊකට හරි බයයි මේ වචන කියන්නත් බයයි. ඔය මූල කර්මස්ථාන කියන්නේ ගෙදර ගෑණි තමයි. ඒක දෙන්නේ බුදුරජාණන්සේ යනකොට ගොඩාක් දේවල් පේනවා. මනාපමන අපොච්චරයි. ඒ මනාපමනාව සියල්ලම නානා රුදු වේසමවා මඟ අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා. ඒකට බේරෙන්න තමයි අර මූල කර්මස්ථානේ තියෙන්නේ. ඉතින් ඔක්කොම බේරලා මූල කර්මස්ථාන අනදරන කර ඉන්නවයි කියන එක මොනම විශේෂකත් උගන්වන්නේ නැහැ. අපේ ඉඳුරන් දන්නේත් නැහැ. නමුත් බුදුරජාණන්සේගේ අඬ අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඇවිල්ලා කියනවා ඔය තරම තේරුම් ගන්න බැන්නම් සදාචාරයක් හිතන්න එපා. මේ කයේ වචනේ තියෙන සදාචාරය නෙවෙයි මෙතන තියෙන්නේ හිත අදින්නේ කෙලස් තියෙන තැන. ඒක සාධාරණීකරලා කරන්න নানা ප්‍රවිධයට අපි හේතු කරුණු දක්වනවා. මේ බුද්ධ ඥානසේ කතාකට කලින්ම ඔබ ගිරිස ගත්තානේ මූල කර්මස්ථානය. ඒක එන්නේ එන්නේ එන්නේ එපා වෙන්න පටන් ගන්නවා. බඳපු ගෑණි වගේ. මේ පිරිමියේ chance මම මෙහෙම කිව්වට ඉතින් ගෑන වෙන විදිහට කියනතු පිරිමිදියා. ඒක වෙනම ඒක මම දන්නේ නැහැ. මම දන්නේ මගේ ක්‍රමය. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පේනේ සකතේම සුදු වෙලා කියලා. එතකොට පේන පේන දේවල් ගියන්න ගියොත් ඒක කියනවා කාමී කියලා. අර පේන දේ නීරස වුණත් ඒක දිගේම අනේකට විරාගය කියලා කියනවා. භාවනාව කියලා කියනවා. හරිම අමාරු. ඔය එක්කෙනෙක් කල්ලන මම මේ ගහන්න හැදුවට හරි අමාරුයි අපි කරන වැඩේ. අපේ හිතේ තරම චපලයි, හරි සෙවලයි, පණින්නේ ওই පැත්තටමයි වංචනිකයි ചാටුයි. ඒ නිසා අපි දෙකොල්ල එකතු වෙන්න. එතකොට මේ මම ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. මේ විචිත්‍රව විවිධ පෙනෙද්දි මූල කර්මස්ථානේ දැකීමේ හැකියාව තාම තියෙනවද? එසේ. ඒක තමයි අපිට තියෙන සරණ. ඒක තමයි අපිට සහන. ඒකට බුදුරජාණන් කියන්නේ අශෝකං විරජං කේම. ඒක තමයි ශෝක නොකරන තැන. ඒක තමයි රජස් නොකරන තැන. ඒක තමයි ക്ഷേම භූමිය. ඒක බලහන් ඉන්න තාක්කල් කෙලෙස් නැහැ. ඕක අතහැරලා මොන දෙයට ගියත් ආලෝකයක් දැකලා හෝ අන්ධකාර පිට මොන දෙයට ගියත් ශෝක කරන්න වෙනවා. රජස් ඇති වෙනවා. සාන්තියක් නම් ලැබෙන්නේ ඒක තමයි කානිවල් කියන්නේ. ඒක තමයි සුපර් මාකට් කියන්නේ. ගියාම নানা ප්‍රදේවල් පේනවා. ඉතින් ගිය මිනිස්සු අසරණ යනාතයි. ඒක නිසා මූල කර්මස්ථානේ අඳුනගෙන නැවත නැවතත් තමන්ගේ අශෝක වූ ക്ഷേම වූ විරජ වූ ඒ මූල කර්මත්තන් ඇසුරු කරන එකන සංසාරයෙන් අනිත් පැත්තට විරාගයට යනවා. මේ දකින් දකින් දේවල් පිටිපස්සේ අනේකන අනිවාර්යම සංසාරේ. ඒක ඒකට මාය හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනා වෙන්න පටන් ගන්නවා. කොච්චර භාවනා කරත් මුම් මැට්ටෝ මුම් අමනියෝ මෝඩයෝ මෝඩියෝ මං ගියපාර රිට්ටේදී මෝඩි කියලා බැන්න අනේ නෝනට තරහ ගියා මං කව මෝඩි කියලා කියන්නේ ඉන්දියාවේ අගමැතිගේ නම රාජේන්ද්‍ර මෝඩි. ඒ නිසා තරහ වෙන්න එපයි කියලා යන්ත තමව ගත්තා. දැන් තරහ වුණාද? කාරණා වැටේනවද? ඒ නිසා මේ අනික් කටියත් ඒගලා කමටහන් සුද්ධ කරනකොට තමගේ කමටහන පුළුවන් තරම් අනුන්ගේ පාණෙන් එළිය බලන වගේ තේරුම් ගන්න ඕනේ මේ මගේ එකම මේකම විසඳෙන්න හදනවා කියලා කිව්වොත් මෛත්‍රී බුදුහාමුදුරුවගේ කී දෙනෙක් බලන්න වෙයිද කියන්න බෑ. ඒ නිසා ඒ කර්ණකගෙන් දියදෝතක් වගේ මේ යනකොට තේරුම් ගන්න මූල කර්මත්තානයක් ගත්තට පස්සේ ඒක ගෙවෙනකම් බලනවා මිසක අතර අහල පහල හම් වෙන දේවල් වලට හිත යෙදීම කාමයි. ඉතින් ඒ නිසා ඒක විචිත්‍ර උණයි කියලා හිත ගත්තයි කියලා ඒකට යන්න එපා. ඒක තමයි මේ ඉස්සලා ප්‍රශ්න දෙකටම කිව්වේ මේකටත් කියන්නේ චක. මම අහන ප්‍රශ්නේ එහෙම තිනකොට නාසිකාග්‍රේ බලා ගන්න බැරි වෙන தත්වෙට එනවාද කියලා මට දැනගන්න. කවදාවත් වෙන්නේ නැහැ කියලා විතරක් මතක තියාගන්න. ඒක පොතෙත් කියලා තියෙනවා තමයි භාවනා කරනකොට මතුවෙන කිසිම දෙයකින් ඉවස ගන්න බැරි තත්ත්වයට යන්නේ නැහැ. ඉවස ගන්න බැරි වෙන්නේ සැක කරොත් විතරයි. සැක කෙරුවොත් ඉන්න බෑ. මතක ධානය කද්දාවත් වෙන්නේ පොල්ලට ලොකු වලං කියලා જાතියක් නැහැ. ඒක කොයි දේ වුණත් තානපන තියෙනවා. ඒ නිසා අපි බලන් තියෙන්නේ ඒවට අවධානය ගන්න හදනවා. ජීවිත පරි මර්ථදන දීලා බය කරලා නානා වෘතු වේසමවල ගන්න හදනවා. තමයි තියෙන්නේ ඔක්කොම තේදී අහිංසකව තියෙන ආනාපාන දිහා බලන තාක්කල් අශෝකං විරජං කේම. හයවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්ස. පාරයන්ක භාවනාවේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී ඇතිවෙන දණීසේ සහ දකුණුපස උර පිටුපස උරහිස යට පිටේ වේදනා පිළිබඳ ප්‍රශ්නය. කලකට පෙර මා විනාඩි 15ක් පමණ වීරයෙන් සිටි නමුත් දැන් විනාඩි 15ක් ගතවන විට යත වේදනා වැඩි වෙන්නට පටන් ගනී. අඟල් 4ක් පමණ ඝනකම් කොට්ටයක හිඳ භාවනාවේ යෙදීමේදී අද දින විනාඩි 25ක් පමණ සිටීමට හැකිවිය. මාගේ ප්‍රශ්නය වන්නේ භාවනාව දිගටම ප්‍රගුණ කිරීමේ අදහස් ඇති මම දැන් කල යුත්තේ දැඩි අපහසුයෙන් නුවද තුනී කොට්ටේ සිට භාවනා කිරීමද නැතිනම් ඝනකම් කොට්ටේ සිට හැකිතරම් භාවනා කාලය වැඩි කිරීමද යන්නයි. මෙම සුළු ප්‍රශ්නයට ඔබ වහන්සේගේ කාලය ගැනීම ගැන මට අනුකම්පාවක් කොට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. නෑ සුළු ප්‍රශ්නයක් නෑ මෙතන උත්තරේ තියෙන්නේ එක විනාඩියක් හරි ආනාපානෙත් එක්ක හිටියනම් ඒකේ තොරතුරු පුළුවන් තරම් කමටහන් වார்த்தාවට දාන්න වේදනාවේ බාධාවල තියෙන තොරතුරු දාපු ගමන් කෙලෙස්. ඒ නිසා විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ආනාපාන පිළිබඳ එක වචනයක් ලියලා තියෙනවද කියලා බලන්න. කොච්චර අනදර කිරීමක්ද වෙන්නේ කියලා බලන්න අනිත් දවසේ ආනාපානේ බලන බලන වෙලාවේ තොරතුරු ගන්න බලන්න ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි විනාඩි 5 මෙහෙමයි 10 මෙහෙමයි 20 මෙහෙමයි ඉතින් විනාඩි 60ක් 70ක් යනවා දන්නෙත් නැහැ. ඉතින් මේ ලැබෙන තොරතුරු අහුලන්න දන්නේ නැත්තම් කොච්චර මෙමනේ කිල්ලන් හාරලා මැණික් ගැරුවත් මැණික අහුලා ගන්න බැරි නෑ. වැඩ නැහැ නේ බිස්නස් එකේ වැඩ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරේ තියෙන කොට්ටේ උසේ නෙවෙයි. විනාඩි ගානේ නෙවෙයි. වේදනාවේ නෙවෙයි. එක හුස්මක්වත් විස්තර කරන්න නැත්තරම් අනදර කරලා තියෙනවා. ඒකට තියෙන වචනේ කියනවනම් කියන්න තියෙන්නේ මේ දුර්දාන්ත වෙලා තියෙනවා. මූල කර්මත්තානේ කියන කිසිම තැකීමක් කරලා නැහැ. ලියලා තියෙනවා මං ආනපන කරන්න කියලා. කරුණාකලව රචනෙන් 80ක් මේ ආස්වාද ප්‍රසවාසයේ හිතේ විනාඩි 10 තුල හෝ 15 තුල හෝ 20 තුල ආනාපාන විස්තර කරන එක වැටිච්ච හැටි විස්තරකරනද Taman දන්නේම නැහැ භාවනාවේ ගොඩාක් දුර ගිහිල්ලා. ඒක නිසා ওই අවස්ථාවේදී තියෙන්නේ මූල කර්මන්තනේ අදහන්න. මූල කර්මන්තනේ හොඳට සමීපය ඇසුරු කරන්න. ඇසුරු කළාට වැටහෙන දේ හිතෙන දේ නෙවෙයි වැටහෙන දේ වார்த்தාවට දාන්න. දාපු ගමන් මොකුත් නැහැ. නිකන් හරියටම ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ උඩින් ගිහිලා තිබ්බා වගේ ওই කාලය ගැන දැනීමක්ම නැතුව යනවා. ඒක නිසා අකුසල් සමාපත්තියට යන්න එපා. වැරදිච්ච දේවල්, පරිදිච්ච දේවල් සාදු සාදු කියලා වඳින්න එපා. කුසල සමාපත්තියට යන්න. Tamange මූල කර්මස්ථානයත් එක්ක ඉන්න වෙලාවේදී වැටහෙන දේෙන් රචනි පුරවන්න. ඒව අහුලන්න. මේ මූල කර්මත හිත දාපු ගම වැටහෙන දේ කෙටි සටහනක් දාගන්න හැම පරියන්කයකටම පස්සේ. ඊට පස්සේ ඒක දාන්න වார்த்தාවට. අනිත් එක මෙවැනි කෙනෙකුට සක්මන් භාවනාව කරනවා කොහොම ප්‍රශ්න ගොඩ නගන්නම බෑ. මම සක්මන් භාවනාවේ ප්‍රශ්න ওই කියන එකක්වත් දෙන්නේ නැහැ. මෙවැනි කැට්ටිය සමානලට සක්මන්ට කැමති නැහැ. ඒගොල්ල පරියන්කේම ඉඳලා නිවන් දකින්න හදනවා. ඉතින් ඔය වගේ ඉතින් කොට්ටේ උත කොච්චර වෙන්න ඕනේද? විනාඩි කීයකින්ද මට වේදනාව එන්න ඕන කියලා අනවශ්‍ය ප්‍රශ්න හදා හදා ඉන්නවා මිසක් කරන භාවනාදී වැටහෙන දේ නැත්නම් අස්සුරුන ලීම දන්නේ නැහැ. එනිසා මේ කෙනා කැමැතිද සක්මන් භාවනා තමන් කරනවද නැත්නම් ඒක තොරතුරු කොහොමද කියලා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවට මම ප්‍රිය කරනවා විනාඩි 45ක් පැයක් විතර කරන්න පුළුවන්. ඒ වේදනාව වෙන්නේ පරයන්ක භාවනාවේදී. ආම සක්මන් භාවනා කරනකොට සක්මන් භාවනා කරනකොට වැටහෙන දේ එක වචනයක්වත් කියන්නේ නැටි බලන්න. සක්මන් භාවනාවේදී 45 ගන්න මොනවද වැටහෙන්නේ කියලා එක වාක්‍යයක් කියන්න පුරුදු වෙන්න. කියන්නේ නැහැ. එයා කොලයක් අරගෙන ලියන්නේ. සක්මන් කරන විනාඩි 5 45 එක එක පියවරක් හෝ සතිය තියාගන්න පුළුවන් වුණාද? මොනවද වැටුනේ? එක විනාඩි 25 තුළ එක හුස්මක්වත් බලන්න පුළුවන් මොනවද වැටුනේ කියන එක ලියන්නේ නැතුව මේ මේ උසාවියට අදාළ තොරතුරු නොදී කොහොම නඩුව තීන්දුව කරන්නේ? තේරෙනවද මම මේ වෙන්න හදන පොයින්ට් එක පේනවද? දැන් කියන්න බෑන සක්මනයි පරියන්කය පිළිබඳ ওই තීරුම් ගත්ත කෙනෙක් විදියට වார்த்தාවක් දෙන්න බෑ. සක්මන් කරනකොට පළවෙනි පියවර ටික තද ගතිය තේරෙනවා පාතුලේ ගැටෙනකොට දිගටම සමහරලාට අරමුණ තියාගන්න බෑ වෙන වෙන අරමුණ වලට යනවා. හැබැයි නැවත අරමුණ ගේනවා යටිපතුලේ බැලි වල දැවටෙන තද ගතියට හැබැයි පරියංක භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම විනාඩි 10ක් විතර යනකොට අර වේදනාව එන්න පටන් ගත්තාම හුස්ම කියන නැස පිට වෙලා පයි. නෑ ආය වේදනාවට ආරවන්න හදන මුළු සබහාම. එක හුස්මක විස්තර කියන්න බෑනේ හුස්මක් එක හුස්මක්වත් වැටේනවා. මේක වැටෙන්නේ කොහොමද කියලා? ඊයේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා එකෙන් මම ටිකක් ගත්ත ස්වාමීන් වහන්සේ තමයි කැඩි කැඩි හුස්ම එන්නේ එකත් මට මගේ අත්දැකීමත් ඒ වගේමයි දැන් ඊයේ උත්තරෙන් මම හිතාගත්තා ඒ කැඩි කැඩෙන එකට හිත යොමු කරන්න තව වැඩියෙන් එතකොට තමයි හිතා ගන්න පුළුවන් මේ ආස්වාස වාරේ කැඩි කැඩි යාම මේ ප්‍රස්වාස වාරේ කැඩි කැඩි යාම කියලා වෙන් කරන්න පුළුවන් ආශ්වාසය තමයි හුඟක් කලාවට කැඩි කැඩි එන්නේ සම්මාස. යම්යෙන් කරන්න පුළුවන්. ආ යම් තරක් දුරට පුළුවන්. යම් තාක් දුරට පුළුවන්. ඒක තමයි භාවනා කියන්නේ. භාවනා කරලා කියන්නේ මේ සක්මන් කරනකොට එන අත්දැකීම් පරියන්කේදී නෑනේ. ඉතින් සක්මනේදී මට හම්බෙන්නේ කකුල් දෙක පොළවේ වදින එක. ඒකෙත් විස්තරයක් ඕන නම් වම දකුණ වදිනකොට කොහොමද අකුණ වදින කොහොමද කියලා කියන්නේ. පරියන්කේදී හම්බෙලා තියෙන නාසිකාග්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ නාසිකාග්‍රය කියලා විස්තර ඕන නම් ආස්වාස වදින කොහොමද ප්‍රසවාස වදින කොහොමද? ඒක වැඩිපුර ඉඳ ඉඳ ඉඳින් එක යාළු වෙන්නේ යාළු වෙන්නේ ඒතරතුරු ලැබෙනකොට අහන්න මේ ආස්වාසි උනත් මුල කොහොමද මැද කොහොමද අග කොහොමද? ප්‍රසවාසි උනත් මුල කොහොමද මැද කොහොමද අග කොහොමද? වමපයේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද? අරක කඩ කඩ කඩ කඩ බැලුවොත් ඔය වේදනාව ගැන හිතන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඒම නෙවෙයි භාවනා ගැන බලන්නේ වේදනාව එනකම් බලා ඉන්නවා වගේ. ඒ කියන්නේ අකුසල සමාපත්තියට යන්න හදනවා. දේශා මේ වතරතුරු නැතුව නෙවෙයි මේ වෙලා තියෙන්නේ. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න දන්නේ නැහැ. ඒ වගේම අකුසල් සමාදානීය කියන තේමාවේ අර තමයි තොරතුරු ඉදිරිපත් වෙන්නේ. කුසල සමාදානීය කියන මම මේ ඉඳගත්ත පරියන්කේ එක හුස්මක් මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා තේරුම් අරගෙන විස්තර කරන තරමට මේ රචනය ඉදිරිපත් කිරීමේ ශිල්පය ඉගෙන ගත්තා නම් තොන් එකක් තියෙනවා අපිට කියන්න. ඊගාදාසේ බලන්න දේවලුත් තියෙනවා. ඒතර වේදනාව ඇවිල්ලා එයි දන්නෙත් නැහැ මලාට. ඒක නිසා වේදනාවල් පිළිබඳ තියෙන භීතිකාවකින් හෝ යන්න පටන් ගත්තොත් ඒහා සමාන මූල කර්මස්ථාන අනදර කිරීමක් වෙනවා. මූල කර්ම නොසලක හැලීමක් කරනවා. ඉතින් ඒකට මායාවේ හක්කය වෙන්නේ. ඌ හපහපසෙම දානවා. අපි දැනගන්න හක්කේ හිටියත් එක හුස්මක් බලන්න, එක ආස්වාසයක් බලන්න, එක ප්‍රස්වාසයක් බලන්න කියලා ඒකේ සංසන්දනාත්මක බලන්න පටන් ගත්තොත් අපි ඒ තරම වේදනට පුද්ගලයෝ නෙවෙයි වේදනට යට වෙච්චයි නෙවෙයි තොරතුරු දෙන්න පුළුවන් නිසා අපිට ඕන කරලා තියෙන අපි දෙකොල්ල givisගෙන මේ තොරතුරු ඉදිරිපත් කිරීමේ රටාව අපි කියන කමඨාන් වාර්තාව ලිවීමේ දක්ෂතාවය කියන්නේ. ඒක දැනගත්තා නම් ඔය මේ මේ පටමල නෙවෙයි නිවන් දකින්නේ. මේ තොරතුරු තෝරාගන්නේ. මේකයි මම ගොඩේන තොරතුරු මේකට ගියොත් මගේ හිත නන්නත්තර වෙනවා කියලා සැක උපදවනවා කියලා අදාළ තොරතුරු විශ්වාසය ඇති වෙන තොරතුරු ටිකේ රචනය පටන් ගන්නවා. අන්තිමට දාන්න සැකේන දේවල්. එහෙම නැත්නම් අනතුරුදායක දේවල් මේ බයිතන දේවල් පැත්තට දාන්න. එතකොට ටික දවසකින් තමයි හිත නිකම්ම හැකි සංඥාට වැටෙනවා. ඉස්සරහට යන පොසිටිව් තින්කින් කියලා එකක් තියෙනවා. ආන එකට වැටෙන්නේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමය. මේ මේ අපි මේ මේ සාකච්ඡා කරනකොට පොයින්ට් එක අහු වෙනවා කියලා හිතෙනවා. තේරෙනවද? සායනස්. කියන්න බෑන්ට අහුවෙච්ච පොයින්ට් එක මොකක්ද කියන්නේ? වේදනාව ගැන බලාපොරොත්තු නොවි හුස්ම පරයන්කින් කොට හුස්ම රැල්ල ගැන වැඩි අවධානයෙන් ඉන්නයි. මේ වාක්‍යෙත් වේදනාවෙන් පටන් ගත්තා. ඉතින් අසරණයි අනාතයි. මේ වාක්‍ය පටන් ගත්තෙත් අපේක්ෂා කරන කතාවක් නෑ. වේදනාව ගැන කතා කරන්න එපා. ඒ ආපු දේ අපේක්ෂා කරන්න නැති වෙන්නත් එපා. ඒ ඌ වෙනවා. මේ gedara ගෑණි ගැන කතා කරන්න. අල්ලපු ගෙදර ගැණිකට කතා කරන්න ගියාම කොච්චර සත්‍ය වුණත් කතාව කතා කරන හැම වෙලාවෙම දික්කතාවයකට තොරතුරු එක තියෙනවා. ගෙදර ගෑනට තේරෙනවා මෙයා කම අයත් එක්ක නෙවෙයි ඉන්නේ. ඉන්නේ අල්ලපු ගෑනිත් එක්ක. ඉතින් මටත් එහෙම හිතෙනවා. මටත් ඉතිනවා කොච්චර මල්වට්ටියක තියලා මුණ්ඩ කරනත් අනේ දුන්නත් තොරතුරු කතා කරන්නේ අල්ලපු ගෙදර වේදනාවක් ගැන හිතවිල්ලක් ගැන. ඉතින් අපි මේ යන්න ඉසලා මේ දවස් 3-4 ඇතුළත මේක ක්‍රීඩාවක් කරලා අදාළ මාත්‍රිකාවට අදාළව කතා කරන්න කියනවා. අපි නිස්සරණ වනේ ක්‍රමේ තමයි හරි පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. මාත්‍රිකාවට සාපේක්ෂව කතා කරන්න අනික් මොන කුණු හරිපේ දැම්මත් නඩුව පරාදයි. ඉදිරිපත් කරන තොරතුරු පිහියක් කරගෙන Tamanටම යන ගන්නවා වගේ. ඒ නිසා දොර තොරතුරු අනි ඉස්ලාම් හරියටම හරියගේ මූල කර්මත්තානේ කතාව පටන් ගන්නවා. අනිතරේ ඔක්කොම පිළිවසල දාන්න. දැන් ආයසරයක් කියන්න බෑ. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳට සිහිය තබාගෙන සිටීම තමයි වැදගත් වන්නේ. ඊට පස්සේ මුල මැද අග යන තුනම අවබෝධයෙන් සිටීම සිතේවදීම යෙදීම පරියන්කේදී. උඟක් වෙලාවට වැදගත් වෙන්නේ එතකොට වැටහෙන දේ වාර්තාවට දාන එකයි මේකේ තියෙන එකම දේ. මේ කිසිම කෙනෙකුට වැටහිලා නැත්තේත් නෑ දැකලා නැත්තේත් නෑ. ඒගොල්ල මේක කියමනෙන් මේ ඔක්කොම පව් කැපෙනවා පාර ඉස්සරහට එනවා කියන එක දන්නේ නැති නිසා වරදින පරදින දේවල් ඉස්සරහට දාන්න. ඒක නිසා කියනවා දඬු බෙල පෙරහැර එනෝ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ කියලා යනවා ඉස්සල්ලා මිනිහ කිසේ දවසක. මේ පිටිපස්සේ දඬු බෙල පෙරහැර එනවා නිසා පාරේ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ කියලා පාරේ තියෙන ලන්දේ තියෙන කුරු පාරට ඇදලා දානවා. කමඨාන් සුද්ධ කිල්ල දඬු බෙල පෙරහැරක් තමයි. ලන්දේ තියෙන කුණු ඇදලා පාට දා ගන්නවා. ඒ වෙනුවට මේ පාරේ හරියට යනකොට දැන එක තොරතුරක් හරියට ඉදිරිපත් කරන දැනගත්තාම ඉතන බුදු ආන්තර ඉන්නව රැස් වීදි වීදි. ඒක හදාගන්න. වචන අවසාන ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම නිසල වනසෙනසුනට ඒමද ලැබීම මා ලැබූ උතුම් වාග්යසේ සැලකෙමි. එය මා බුදු හිමියන් පාමුලට පැමිණියා හා සමානය. සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාවෙන් මා වඩාත් කැමති සක්මන් භාවනාවටය. ඒට හේතුව සිතේ නීවරණයටපත් කරමින් හිත එකඟ කරන බැවිනි. මොකද? ඒට හේතුව හිතේ නීවරණ යටපත් කරමින් හිත එකඟ කරන බැවිනි. නමුත් එය සාමාන්‍ය ගමනින් කරන විට යටිපතුල පොළව ස්පර්ශය නොදෙනී යාම සහ නොසන්සුන් බවක් හටගනී. එම නිසා මම මේ අයුරින් සක්මන් කෙලිමි. මුලින්ම එක තැන සිට සිටින ඉරියව්ව මෙනෙහි කරමින් හිස මුදුනේ සිට දෙපස දෙපා දක්වා දෙපා දක්වා සිත තබා ඉන්පසු එසවීම ඉදිරියට යැවීම තැබීම ලෙස අනදෙමින් සහ ක්‍රියාකාරකම් කරමින් ඊටාම සෙමින් සක්මනේ යෙදෙමි. එවිට පහත ඉරියව් මාහට හොඳින් දැනේ. යටිපතුලේ විලුඹෙන් පාදයේ එසවීම පටන් ගන්නා අතර යටිපතුල පොළව ස්පර්ශ කර මහපට ඇඟිල්ලෙන් ඔසවා ඉදිරි පියවර තබන බව. වම දකුණ පා මේ අයුරින් ක්‍රියා කරන විට එක පියවරක් පාසා යටිපතුල් දෙකම පොළව ස්පර්ශව පවතින බවත් අනිත් කාලයේ තනි කකුලෙන් සිටින බවත් ඒ සමගම ශරීරය ඉදිරියට තල්ලු වන බවත් ඒ අනුව ධන හිසෙන් පහළ මාංශ පේශි ක්‍රියා කරන ආතතියක් නැවතීමේදී හැරීමේදී දෙපා පොළව ස්පර්ශ කරමින් සිටින බවත් සිත බැහැර යාමක් වුවොත් එතනම නැවතී සිත නැවත දෙපා දක්වා ගෙන්වා සක්මන් කරමි. මෙහිදී බාහිර පරිසරයේ ශබ්ද හා අවස්ථා 100යි. යම් යටිපතුල ස්පර්ශ වීමද නොදැනී යන තත්වයක් ඇතිවේ. සාමාන්‍ය වේගයකින් ගමන් කරන විට මෙම తත්වය ඇති නොවේ. මා අවසානයේ සක්මන් අවසන් කර එක්තැන නැවතී නැවත මා කළ සක්මන් සිතින් මෙනෙහි කරමි. ඉන්පසු එතනම වාඩි වී ආනාපාන සතිය වඩමි. නමුත් එහිදී ඉක්මන් නින්දට යන බවත් බවක් බහුලව සිදුවේ. පූර්වාර්දාශයන් අනුව මෙසේ සක්මන් කිරීම වැරැද්දක් නම් පහදා දෙන සේක්වා. ඔබ වාසයට අමා මහ නිවන් සාක්ෂාත් වේවා. සක්මන පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා නම් අරගේ හරියට මෙහෙවමින් ක්‍රියාකාරකමක් වශයෙන් වම ඔසුන යවන තබන කියලා පටන් අරගත්තර ඒක දෝෂයක් නැහැ. නමුත් මේ ක්‍රමේ හරිනම් සතිය වැඩෙනවනම් එන්නේ එන්නේ මෙච්චර මෙහෙවීමකින් තොරව මෙච්චර ක්‍රියාකාරකකින් තොර නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා රෙජිමෙන්ටේෂන් නැතුව ඉබේ සිදුවෙන තාලට එයි. එතකොට මේ වෙලාව වෙනකොට මේ ක්‍රියාකාරකම් නැතුව ඉබේ ගිහිල්ලා අර වගේම පය තබන තබන වෙලාවේ දැන්න තොරතුරු තමයි දැනෙනවනම් ක්‍රමේ හරි. දිගටෝ මේ විදිහට ක්‍රියාකාරකම් කරමින් මෙහෙමින් කරන්න ගියොත් නම් ඉසිකක්කමක් ඇවිල්ලා මහා කටුකොලක් වෙනවා. ඒ නිසා බලන්න මේ ක්‍රමේ හරිනම් නොබෝ කලකින් භාවනාව සක්මන අනායාසයෙන් එහෙම නැත්නම් මෙහෙක මෙහෙවීම අඩුවෙන් නැත්නම් ඉබේ සිදුවෙන තැනට යන විදිහට මෙහෙවෙනවනම් ක්‍රමේ හරි. ඊට පස්සේ විතරම පරියන්කිට කියාට වහාම නිින්ද යෑම පරියන්කේදී වෙන්නේ මේ ජීවිතේ සිදුවෙන හැම දෙයක්ම ජවනිකා රාශියකින් සිද්ධ වෙන්නේ. එනිසා නිින්දට යන ගතිය තියෙනවනම් ලෑස්ති වෙලා යන්න මේ නිින්දට යන හැටි මම බලනවා. එතකොට මෙන්නේ ඒකට හිත ගල් වෙන හැටි, සීතල වෙන හැටි, ඒතරොට නැමෙන හැටි. ඒ නිසා නිින්දට යන්නේ ඇඟට නොදැනී. ඒ නිසා මේ නිින්ද යන හැටි නැත්නම් මේ නිින්දට යන ජවනිකා ටික නිකන් මේ රොන් මඩ සහිත ගඟක යූරක ඇවිදිනකොට පය පොඩ්ඩක් ලෙස්සපුවා මඩට වැටලා ලෙස්සලා ගිහලා ගඟට වැටෙනවා වගේ ඒකේ ලකුණු වර්ගයක් තියෙනවා. ආන්න නිසා දෙවෙනි කොටස ගැන අදහස් ප්‍රකාශ කරන නම් පරියන්කේදී මට නිින්ද යයි කියන ලෑස්තිලා යන්න. එතකොට ওই නිින්ද හොඳට එක සැරේ යන්නේ කඩ කඩ බලන්න පුළුවන්. පරි සක්මන පිළිබඳ කීපක නැවත කියනවනම් ඔච්චර ආයාසයෙන් කරලා අච්චර විස්තර ලබාගත් එක පහුවෙනකොට ආයාසයෙන් තොරව මේ විස්තර ලැබෙන තැනට යනවනම් ක්‍රමේ හරි. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මම හිතන්නේ වෙලාව ඇති බලනකොටත් කාලය අරගෙන තියෙනවා. ඉතින් අපිට තියෙනවා විනාඩි 50ක විතර කාලයක් සක්මන් භාවනාව සඳහා අපි ඒ සක්මණෙන් පස්සේ නැවත තුනට රැස් වෙනවා. පරයන්ක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ